ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ තනමල්විල කිතුල්කොටේ රත්න සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරත්න ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ নমස්කාර පූර්වකෝ පිළිගන්නවා සාදු සාදු සාදු බෞද්ධ ගුවන් විදුලියේ ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනය වෙනුවෙන් තම සදැහැති දායකත්වයේ ලබා දෙන්නේ නුගේගොඩ චැපල් පාර අංක 31 නිවසේ පදිංචි දයා චන්ද්‍රසිරි ජයනිත්ති මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. මාළබේ තුසිතපුර අංක 852 38 B නිවසේ පදිංචි කුසුමා අත්නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. නුවර හන්තාන තපෝ ධානපාර රිච්මන්ඩ් හිල්හි අංක 1 නිවසේ පදිංචි අයිරංගනී මහති උල්වැව මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ලාලිත අජන්ත චන්දන ප්‍රියන්ත තක්ෂිලාමිය දෙල්ගහවත්ත මුල්ලේරියාව නවනගරයේ සිට එතුමන් ලත් දායකත්වයේ දරනවා.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 පින්වත්නි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා සියලු දානයන් පරදවලා ධර්ම දාණය අතිශයින්ම ශ්‍රේෂ්ඨ සම්පන්න බව. හැබැයි ධර්ම දාණය අතිශයින්ම ශ්‍රේෂ්ඨ සම්පන්න වෙන්න ඒ දේශනාව සැබෑ ලෞතුරු දේශනාවක්ම විය යුතුය. ලෞතුරු බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරන්නේ අනේක විද දුකටපත් වෙලා සිටින මේ සත්වයින් ඒ දුකෙන් මුදවා ගැනීමේ පරම අභිලාෂය පරම චේතනාව හිතේ පෙරදරි කරගෙන මහත් වූ ගෞරවයකින් යුක්තවමයි ධර්මයේ කෙරෙහි උන්වහන්සේ අනුකම්පා පෙරදරි කරගෙනම චතුරාර්ය සත්‍ය ධර්මයේම දේශනා කරනවා මොකද චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා යම් විටක යම්කිසි පුද්ගලයෙක් ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් ඒ අයගේ සිත සතන් ඒ කෙරෙහි නැඹුරු වුණොත් ඒක අතිශයින්ම වාසනාවන්ත වෙනවා මොකද පින්වත්නි අපි කවුරුවත් දන්නේ නැහැ අපි පෙර සංසාරේ කොපමණ පුණ්‍ය ශක්ති සිදු කරලද මේ ඇවිත් ඉන්නේ කියලා ඔබ අතීතයේදී මේ විදිහටම ධර්මයන් ශ්‍රවණය කරවන්න උදව් කරලා ඇති ධර්මයේ තුල හැසිරලා ඉන්නත් ඇති එහෙම වුණොත් පින්වත්නි ආන්නේ අපි ධර්මයේ දිනුපමනු කරගත්ත ප්‍රමාණය ඒට සුදුසු කාලයක් ලැබුණට පස්සේ අපිට ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ මොහොතේ වෙන්නත් පුළුවන් ඒ ක්‍රියාව. මොකද අපි දන්නේ නැහැනේ පින්වත්නි වතුර හැලයකට අපි ලිප මත වතුර හැලියක් තියලා ගින්දර එකතු කරලා කරලා තිනකොට අපි දන්නේ නැහැ කොයි වෙලාවේද මේ වතුර නටන්නේ කියලා. නමුත් අපි දන්න එක දෙයක් තියෙනවා ගින්දර එකතු වෙලා තියෙන නිසා මේ වතුරවල නිරන්තරයෙන් තාපයක් ලැබෙනවා. නිරන්තරයෙන් මේ වතුරවලට තාපයක් ලැබෙනවා කියන්නේ එනම් මොන මොහොතකදී හෝ මේක වතුර ටික නටන්න වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ඊළඟ තප්පරේ නටන්න පුළුවන්. ඒ සිතවිල්ලයි තියෙන්න ඕන. අපි දන්නේ නැහැ කොයි මොහොතද ඒක වෙන්නේ කියලා. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරන ඔබ පෙර සංසාරවල අනන්ත පුණ්‍ය කර්මයන් සිදු කරලා තමයි මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ තරම් විශාල පුණ්‍ය ශක්තියෙන් සිදු කරපු නිසාම තමයි බුද්ධෝත්පාද කාලයකම ඉපදුනේ. එහෙමනම් ඔබට තියෙනවා ඒකේ වටිනාකමක් දැන් ඒ ප්‍රයෝජනයට ගන්නට මේ ධර්මයේ තුලත් හැසිරෙන්න. එහෙම මේ ධර්මයේ තුල හැසිරෙන්න ඔබට ශක්තියක් ධෛර්යයක් ලැබුණොත් පින්වත්නි අනේක විද දුකටපත් වෙලා යන මේ සත්වයෝ බොහෝ දුකටපත් වී සිටින මේ සත්වයන්ට ඒ දුකෙන් අත් මිදීම පිණිසම ධර්මයේ උපට උපකාරී වෙන්න පුළුවන්. ධර්මය කියලා කියන්නේ පින්වත්නි යහලා තියලා යන දෙයක් නෙමෙයි. අහන ධර්මය නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසලා අපි කොහොම කොහොම හරි පුරුදු කරගන්න ඕන මෙන්න මේ ධර්මයට අනුකූලව කොහොමද අපි මේ සිතිවිලි වලින් සිතිවිලි වලින් නික්මෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා මේක අතහැර ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාංග මාර්ගයේදී අපිට විස්තර කරනවා නික්කම්ම සංකප්පය අතහැරීම අප දැනගන්න පින්වත්නි අතහැරීම කියන තැනදී උන්වහන්සේ දේශනා කරනවා වස්තු කාම වලින් අතහැරෙන්නත් ඕන ක්ලේශ කාම වලින් අතහැරෙන්නත් ඕන සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ දානමාන ආදියක් දුන්නට පස්සේ තම සන්තකයේ තියෙන දෙයක් ගෞරවනීය මහා සංඝ රත්නයේ උදෙසා හෝ පූජා කරන් ලැබුණට පස්සේ ඔන්න අපි අතහැරීමක් කළා කියලා. නික්කම්මයක් කළා කියලා. එයත් සාමාන්‍ය අතහැරීමක් තමයි. නමුත් පින්වත්නි අපි අල්ලගෙන ඉන්න ඇසට කනට දිවට නාසයට අසුණු බාහිර රූප ඒ අල්ලගෙනම ඉන්න එක අතහරින එකත් නික්කම්මයක් තමයි. හැබැයි ඊට වඩා ඔබට ප්‍රායෝගික වෙන්න පුළුවන් නම් ක්ලේශ කර්මත් අතහරින්න. දැන් අපේ සිත තුල රැව් පිළිරැව් දෙන දේවල් තියෙනවා. නැවත නැවත ආවර්ජණය වෙන දේවල් තියෙනවා. නැවත නැවත පුන පුනා මතක් වෙන දේවල් තියෙනවා. අන්නේ දේවල්ද ඔබට අතහරින්න පුළුවන් නම් අනහරි ශ්‍රේෂ්ඨ සම්පන්නයි. ඔබට ඒවත් අතහරින්න දැන් ඔබට යමෙක් කවුරු හෝ කෙනෙක් අරබයා ඔබට ද්වේෂසිතක් පහළ වෙන්න පුළුවන්. ඔබට අන්නේ ද්වේෂසිත පහළ වෙනකොට අවබෝධයක් ඇති වුණා නම් මගේ හිතේ දැන් තරහ හිතක් පහළ වෙලා තියෙන්නේ මේ තරහසිතක පහළ වීම මට හානිදායකයි අන් අයට හානිදායකයි දෙගොල්ලන්ට මහානිදායකයි අහිත පිණිසයි ඒ නිසා මේක ඉවත් කළ යුතු දෙයක් අතහැරිය යුතු දෙයක් කියලා සිහි කල්පනා කරලා ඔබ द्वेष සිත අතහරිනව නම් ඒ ද්වේෂසිත අතහරින විටම පින්වත්නි ඊයම නිකමයක් වෙනවා. දැන් ඔබ ඒ වගේ කාම සිත්, ද්වේෂසිත, ඊර්ෂ්‍යා කුඩුකේඩු, මානසිත ඒව අල්ලගෙන ඉඳන් ඔබ දන් දෙනවා කිව්වට අතහැරීම කියලා කිව්වට ඒක මේ සම්මත ජීවිතය තුළ යම් අතහැරීමක් වෙයි. අනවරාග්‍ර වූ සංසාරේ ගමන් කරන්න අපිට හේතු වෙලා තියෙන්නේ බොහෝ දුරටම මේ ක්ලේශ ධර්ම. ඒ නිසා මේ අත්හරින්න අපට පුළුවන් කමක් තියෙනවනම් අනවාසනාවන්තයි. ඒ නිසා කල්පනා කරන්න පින්වත්නි දැන් ඔබේ හිතට එවැනි තරහසිතක් වෙන දෙයක් එනකොට මේ සිත ඔබට අතහරින්න පුළුවන්කම තියෙනවනම් අතහරින්න කියලා කියන්නේ දැන් ඔබට තියෙන පින්නවන්ද ඒක අල්ලගන්න කෙනෙක්වත් අතහරින්න දෙයක්වත් වෙන්න නම් එතන සත්වපුජ්‍යලාත්ම සංකල්පයක් ගොඩන කියලා තියෙන්න දෙපැයි. නමුත් එහෙම දෙයක් නෙමෙයිනේ මේක. මෙතන තියෙන්නේ මාංශරහා සිදුවන චෛතසික ගමන් කරන ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් තියෙන්නේ. ඔබට මේක නුවණින් දැනගන්න දැකගන්න පුළුවන්කම ලැබුණොත් දැන් මම මේ द्वේසිතක द्वේසසිතකටපත් වෙලා ඉන්නේ. ඒ द्वේසසිතට සිත මම පිළිගත්ත නිසා මට අහිතයි අවඩයි. එතකොට පිළිගත්තේයි මම පිළිගත්තේ මෝඩකම නිසා. මෝඩකම කියන්නේ මොකද්ද? අවිද්‍යාව සහගත ස්වභාවය. ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. ඇත්ත ඇත්තටින් අවබෝධ නොවීම නිසා මම මේක පිළිගත්තා. පිළිගත්ත නිසා මගේ හිත තුල දැන් මේ द्वේෂසිත පෝෂණය වෙනවා. ඒක පෝෂණය වෙනකොටම ආන්න දැන් द्वේෂිත පෝෂණය වෙනකොටම අපෙන් සිදු වෙන්නේ සිදු වෙන්නේ කායික ක්‍රියාවක් කරන්න ගියා නම් වැරදි කායික ක්‍රියාවක්ම සිදු වෙන්නේ. වචනේ යම් කිසි දෙයක් කරන්න ගියා නම් වැරදි වාචික ක්‍රියාවක්මයි සිදු වෙන්නේ. එහෙනම් අන්න බලන්නකෝ. කය දුස්චරිත වුණා. වචනේ දුස්චරිත වුණා. කයයි වචනයයි දුස්චරිත වුණා කියන්නේ සිල් බිඳුණා. කය වචනේ සංවර වීම සීලයයි. දැන් කය වචනේ අසංවර වුණා. අසංවර වුණා කියන්නේ දුස්සීල වුණා. දුස්සීලයි. දුස්සීල උනේ දැන් කුමක් අරඹයාද? සිත තුළ ගොඩනැගුණු ද්වේෂ සිත අරඹයා. ආන්න බලන්නකෝ. එහෙනම් ද්වේෂ සිත කියන්නේ අකුසලයක්. ද්වේෂය කියන්නේ අකුසල මූලයක්. එහෙනම් සිත තුළේ අකුසල මූලයේ ක්‍රියාත්මක වෙන විට ආන්න ඒකෙන් පැන නගින අතුරු ඵලයන් තමයි කායික දුස්චරිතය. වාචසික දුස්චරිතය ඒ කියන්නේ දුස්සීල වෙනවා. කයෙන් වචනෙන් වැරදි වලට යන්නේ ඇයි? සිත අසන්වර වීම නිසා. එහෙනම් ඔබට සිත සංවර කරගන්න පුළුවන් වුණා නම් කෙලෙසද අපි සිත සංවර කරන්නේ? පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම තමයි අපිට සිත සංවරණ කරන ක්‍රමය කියලා දෙන්නේ. උන්වහන්සේලා සාරාංශක කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වන් සම්බුද්ධත්වයට බාටපත් වුණාට පස්සේ අපිට දේශනා කරන මේ සිත ආරක්ෂා කරන ක්‍රමය. ඒ සිත ආරක්ෂා කරන ක්‍රමය දන්නේ නැති නිසා අපි ඉස්සර කරේ මොකද්ද? පින්නදි මේ සිල් රකින්නවා කියලා අපි සිල් රකින්න පටන් ගත්තා. කටයි වචනයයි සම්වර කරගන්න ක්‍රමයක් බැලුවා. කටයි කයයි සංවර කරගන්න. නරකනේ හොඳයි. හැබැයි මේක කයයි වචනයයි සංවර කරගන්න උත්සාහ දරනවා හිත අසංවර වෙලා තියෙද්දි. හිත සංවර නම් පින්වන්දේ කය වචනයත් සංවරයි. දැන් අන්න අකුසල මූලයක් ඇතුලේ හටගත්ත නිසා හිත තුල දැන් අකුසල එළියට ඇවිත් තියෙනවා. අකුසල එළියට එන එක වළක්වන්න ඔබ කය වචනේ හික්මෝ ගන්න මොනතරම් උත්සාහ දරුවත් ඇතුලෙන් එනවා දිගින් දිගට දිගින් දිගට ජලය උනන්නා වගේ ලින්දක ජලය උනන්නා වගේම ඇතුලෙන් අර ද්වේෂසිතට අනුකූල සිතුවිලි පහළ වෙනවා. ඒකට අපි ඉතින් බොහොම අමාරුවෙන් කය වචනය හික්ම ගන්න උත්සාහ දරුවත් ඒක හොඳයි. නමුත් ඊට එහා ගිහිල්ලා අන්න බලනකො එදා බුද්ධ කාලයට පෙර අමාරුවෙන් සිල් රකින අය හිටියේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සිදුවන ක්‍රියාදාමයේ හිත හරහා සිදුවෙන දෙයක් කියලා. ඒගොල්ලෝ දන්නේ මේ සසර පැවැත්ම කියන්නේ සිත තුල ගොඩනගෙන ක්‍රියාවක් කියන එක. ඒකට හසු තමයි මේ අපි අනන්ත දුකටපත් මේ යන්නේ. ඒක කියන එක දන්නේ නැති නිසා ඒගොල්ලෝ සසරෙන් එතර වෙන්න කියලා හිතාගෙන විවිධ විවිධ සිල් වෘත රැක්කා. විවිධ විවිධ සිල් වෘත රැක්කා. ඔගොල්ලෝ අහලා තියෙන විවිධ ඒ දවස්වල එක එක ශාස්ත්‍රවරු විවිධ විවිධ වෘතයන් රැක්කෙව්වා. හැබැයි මේ වෘතයන් රැක්ක කියලා සංසාරයෙන් ඈතර වෙන්න නම් හේතු වෙන්නේ නෑ කවදාකවත්ම සසරෙන් ඈතර වෙන්න ඈතර වෙන්න හේතු වෙන්නේ නෑ. ඒ සසර පැවැත්ම තියෙන්නේ මේ ක්ලේශ ධර්මයන් ගොඩක් එක්කමයි. එතකොට මේ ක්ලේශ ධර්මයන් හිත තුල හටගන්න තාක් සසර පැවැත්ම තියෙනවා. ඒ නිසා පින්නදි කය වචනේ සංවර වෙනවා සිත සංවර වුණොත්. ඒ නිසා ඔබ නිතර උත්සාහ දරන්න ඔබේ මනෝභාවය තුලම ගොඩනගෙන හිතේ ස්වභාවය දැනගන්න. ඕන් උතෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ විසින් දේශනා කරන කුමක්ද? මේ හිත ආරක්ෂා කරන්න. කෙලෙසද හිත ආරක්ෂා කරන්නේ? අර එක්තරා ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේට විවිධ විවිධ වූ ශික්ෂාපද පැනෙව්වා මේ ඇවිදින්න ඕන මෙහෙමයි, දන්වල දන්න ඕන මෙහෙමයි, මූණ බලන්න ඕන මෙහෙමයි කියලා විවිධ විවිධ ශික්ෂාපද පනවලා තිනකොට උන්වහන්සේ කල්පනා කරා මෙච්චර ශික්ෂාපද ටික නම් මට නම් ආරක්ෂා කරන්න බෑ මීට වඩා හොඳයි සිවුරු ඇරලා ගෙදර යනවා නම් කියලා. එහෙම කල්පනා කරලා ඉවරලා කලේ මොකද්ද සිවුරු ඇරලා ගෙදර යන්න යනවා. යනකොට බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා. භික්ෂුව කොහෙද වඩින්නේ? ඊට පස්සේ කියනවා ස්වාමිනී භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මට මේ මේ තරම් විශාල ශික්ෂාපද ටිකක් රකින්න ගියොත් මට මේවනම් රකින්න බෑ. මම යනවා ගෙදර යන සිවුරු වෙරලා. භික්ෂුව ඔබට එච්චර ශික්ෂාපද රකින්න බැරි නම් එකක් රකින්න පුළුවන්ද කියලා ඇහුවා. එකක්. අනේ ස්වාමීනි එකක් නම් මට රකින්න පුළුවන් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් සිත රකින්නකෝ. සිත රකින්නකෝ. අන්න බලන්නකො පින්නන්නේ. එහෙනම් හිත රකින්නවා කියන්නේ කය රැක්කා. හිත රකින්නවා කියන්නේ වචනේ රැක්කා. ඒ නිසා මේ පෙන්වන්නේ සංසාර ගමන සකස් වෙන්නේ චේතනාවන් පෙරදැඩි කරගෙන. එහෙනම් සසර ගමනට සහාය ලැබිලා තියෙන එක. ඇයි චේතනාවන් පහළ වෙනවා කියලා කියන්නේ පින්වන්නේ අපි දැන් වැරදි විදිහට ලෝකේ ස්වභාවය දැක්කොත් මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි අපිට ඇති වුණොත් අපි එන්නේ මිත්‍යා සංකප්පයට හැබැයි ඔබ නම් පින්වත් මෙතන බහුතරයක් අය නියත මිත්‍යා දෘෂ්ටි නෙමෙයි එහෙත් මිත්‍යා දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටියෙන් නම් එහෙම තියෙන කෙනෙක් අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තුල තමයි ඉන්නේ දන් දීම විපාකයක් නැහැ. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියලා එහෙම. නමුත් ඔබ එතන නැහනේ. ඔබ ඊට එහා ගිහිල්ලා දන් දීම විපාක තියෙනවා කියලා ඔබ පිළිගන්නවා. ඒක නිසා තමයි ඔබ මේ ධර්ම දාන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි පින්වන්දි කල්පනා කරගන්න එතෙන්දී ඔබට තියෙන ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියේ තියෙන ඔබට තියෙන ලෞකික සම්මා සංකප්පය. ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මෙලව පරලව පිළිගන්නවා කියනකොටම කර්මය කර්මඵල පිළිගන්නවා කියන එකම ලෞකික සම්මාදිට්ඨියයි. ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනාට ඊළඟ තියෙන මොකද ලෞකික සම්මා සංකප්පය. එහෙනම් ඔබේ කල්පනාවන් තියෙන ලෞකික දේවල්. මොකද්ද එහෙනම් ලෞකික දේවල්මය කල්පනා කරන්නේ. සම්මාදිට්ඨිය තිබුණනම් සම්මා සංකප්පය. සම්මා සංකප්පයට ආවනම් අව්‍යාපා සංකප්ප, අවිහිංසා සංකප්ප, නේ? නික්කම්ම සංකප්ප, අව්‍යාපා සංකප්ප, අවිහිංසා සංකප්ප. නමුත් දැන් <clears throat> ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනාට පින්වත්නි ඊට වඩා වෙනස් දෙයක් තියෙන්නේ. එයා සතු වෙන්නේ මොකද්ද? නිතර නිතර සිහි වෙනවා කාම විතර්ක. නිතර නිතර ව්‍යාපාදයේ සිහි වෙනවා. විහිංසාව සිහි වෙනවා. එතකොට අන්න දැන් ඔබට නිතර නිතර එවැනි සිතුවිලි එනවනම් ඔන්න බලන්න එහෙනම් ඉන්නේ ලෞකික සම්මාදිටිය තුල. හැබැයි ලෞකික සම්මාදිටිය තුල ඉන්න කෙනා ඒක තුල ඉන්නවනම් නිවන් දකින්න බෑ. ඒකෙන් මිදිලම තමයි නිවන් දකින්න ඕන. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටියට පැමිණිලාමයි. හැබැයි මතක තියාගන්න ඔබ ලෝකෝත්තර සම්මාදිටියට එන්න නම් ලෞකික සම්මාදිටියට පැමිණලා තියෙන්න ඕන. ලෞකික සම්මාදිටියට ආපු කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිටියට පැමිණෙන්නේ. ඒ නිසා එහෙනම් කල්පනා කරන්න පින්වත්නි එහෙම ඔබට හිත රකින්න පුළුවන් නම් අන්න එතෙන්ද හිත රකින්නවා කියනකොටම බොහෝ දේවල් ඔබ රැකලා තියෙනවා. හැබැයි හිත ආරක්ෂා කරගන්න <clears throat> බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි කුමක්ද? සිහිය පවත්වන්න. සිහිය පවත්වන්න. දැන් බොහෝ පෘථග්ජන පුජ්‍යලයන්ට සිහිය අඩුයි. සිහිය අඩුයි. ඒ කියන්නේ අවසිහියම් වගේ තමයි කටයුතු කරන්නේ. ඇයි අවසියෙන් කටයුතු කරනවා කියන්නේ? දැන් ඕගොල්ලෝ මට කියන්න ඕගොල්ලෝ කැමතිද ඕගොල්ලොන්ට හානියක් වෙනවට? කැමතිද? කැමතිද නැද්ද? කැමති? ඕගොල්ලෝ කැමතිද ඕගොල්ලෝ විනාශ වෙලා යනවට? කතා කරන්න. කැමතිද නැද්ද? ඕගොල්ලෝ කැමතිද ඕගොල්ලෝ සතර අපායේ ගිහිල්ලා උපදිනවට? බල්ලෙක් පූසෙක් වැසිකිලි වලක එහෙම උපදින කැමතිද? කැමතිද? නෑ. යමෙක් එහෙම කැමති වෙනවනම් දැන් මේ මනුස්ස ලෝකෙ මෙච්චර සැප විඳමින් ඉන්න යමෙක් වැසිකිලි වලක උපදින්න කැමති වෙනවනම් බල්ලෙක් නායක සරුපෙක් කියලා උපදින්න කැමති වෙනවනම් පෙරේතෙක් කියලා උපදින්න කැමති වෙනවනම් එයා සිහියෙන් ඉන්න කෙනෙක්ද අවසිහියෙන් ඉන්න කෙනෙක්ද එයා අවසිහියෙන් නේ එයා අවසිහියෙන් ඉන්න මිනිස්සෙක් නේ එතකොට ඔබේ හිතත් එක්ක ඔබ කල්පනා කරනවා ඔබ සිහියෙන් දවසිහියෙන් දින්නේ කියලා එතකොට දැන් ඔබ කැමති කොතන උපදින්නද? ඈ කොහේ උපදින්න කැමති? ඈ ඈ සුගතිය උපදින්න. හැබැයි ඔබ කල්පනා කරන්න ඔබේ අදහස තියෙනවා සුගතිය උපදින්න කියලා තාම ඔබට බුදුහාමුදුරන්ගේ උණුසුමත් ලැබුණේ නැහැ කියලා. ඔබේ හිතේ තියෙනවා යටිහිත කර කොතනක හරි තියෙන සුගතියක උපදින්න කියන අදහසවත් තියෙනවා තාම බුද්ධ ශාසනය නම් ලැබුණේ නැහැ. ඇයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වත් නේදා මාතුකෝසත ජාතකයේ ඉඳලා 20 සංකේය කල්පලක්ෂය පෙරම් පුරාගෙන ඇවිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා සාරාංශක කල්පලක්ෂ ගණන් පෙරම් පුරන් ආවේ ඔබ සුගතියට යවන්න නම් නෙමෙයි සුගතියට යවන්න නම් පින්වන්දි ඔయిత බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ වෙනත් ආගම් තිබුණා දිව්‍ය ලෝකවලයි ආලාර කාලාම්ල ගියානේ එහෙම යන්න ආගම් තිබුණා. බුදුරජාන් වහන්සේ මොකද්ද දේශනා කරේ ඇවිල්ලා? සුගතිවත් දුගතිවත් නෙමෙයි ඒව අන්තසේ සලකලා සංසාරෙන් නැවත නූපදින විදියටම නැවත නූපදින විදියටම සකස් කරගන්න. දිව්‍ය ලෝක මනුස්ස ලෝකනේ. ඇයි දිව්‍ය ලෝක ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණ දුක? මනුස්ස ලෝක ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. ඒ නිසා නැවත නූපදීම ඇති කරවන්නමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝපාලුනේ කොතන ඉපදුනත් පින්වත්නි දුකමයි ඒ දුකින් නොදවන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැවත නූපදින ධර්මයක් දේශනා කරන්න. එතකොට දැන් කල්පනා කරන්න ඔබ සිහියෙන් තව සිහියෙන් දින්නේ කියලා. දැන් ඔබත් කැමැතිම පින්වත්නි බලනකො ඔබට ඔබේ හිතට එන්නේ නැද්ද ද්වේෂසිත නිතරම? කතා කරන්නකො මගෙත් එනවද නැද්ද? එනවා. එතකොට ද්වේෂසිත එනවා කියනකොට දැන් ඔබට හොඳක්ද යහපතක්ද අයහපතක්ද? දුකක්ද සැපක් දෙන්නේ? දුකක්. එතකොට ද්වේෂසිතක් ආවට පස්සේ ඔබට ඊළඟ සම්මතෙන් සැලකුවොත් ඔබ ගිහින් උපදින්නේ ඒ වෙලාවක මරනොත් සුගතියේද දුගතියේද සතර සතර ආපායයි. එහෙනම් දැන් ඔන්න බලන්නකෝ. දැන් එතකොට ඔබ ඉන්නේ සිහියෙන් දවස් සිහියෙන්ද? කොහෙන්ද ඉන්නේ? සිහියෙන් දවස් සිහියෙන්ද? අවසිහියෙන්. ඇයි පින්නන්නේ දැන් දේශ සිතක් දැන් දේශ සිත ඔබේ සිතට එනවා. දැන් ඔබ දැන් කිව්වා මීට මොහොතකට කලින්ම කිව්වා නිරන්තරයෙන් නිරන්තරයෙන් ද්වේෂසිත එනවා. ඒ ද්වේෂසිත නිරන්තරයෙන් එනවා කියලා කියනකොටම එතකොට දැන් ඒක හොඳ එකක්ද නරක එකක්ද? නරක දෙයක්. ඒතකොට द्वේසිතක් ආවට පස්සේ ඒ ආපු ඒ මොහොතෙත් අපිට තියෙන සපද්ද දුකක්ද? දුකක්. වේවුල වේවුල අඬ අඬ කෑ ගහන එකක් නේ තියෙන්නේ. මෙතනත් දුකක්. පරලොවත් දුකක්. ඒ द्वේසිතට අනුරූප උප්පත්තියක් තියෙනවා නම් ඒ උප්පත්තිය දුක් ස්ථානයක්. එතන द्वේසසිතක් ඔබේ හිතට ආව කියන්නේ ඔබටත් අහිත පිණිසයි අන් අයටත් අහිත පිංසයි. එතකොට අන්න බලන්න ද්වේෂසිත ආවට පස්සේ දැන් ඔබ ආදරෙන් වැළඳගන්නේ නැද්ද ද්වේෂසිත? ඔබ ද්වේෂසිතට කැමතිද අකමැතිද? කැමතියි. කැමති නිසා මොකද කරන්නේ? දැන් ඒ සිතම පෝෂණය කරනවා. ඒක දැන් ආපු ද්වේෂිත මම මෙහෙම කියන්නම් අරම කියන්නම් ගහන්නම් බනින්නම් අහන්නම් ඔන්න දැන් කිය දැන් ද්වේෂ සිතම පෝෂණය කරනවා. එතකොට ඔබ ආදරය කරලා තියෙන කාටද? ද්වේෂසිතට. ද්වේෂසිතට ආදරය කරා කියන්නේ අනිත් පැත්තෙන් ඔබ ආදරය කරලා තියෙන කැමතිලා තියෙන කාටද? පෙරේතයන්ට. අනිත් පැත්තෙන් කැමතිලා තියෙන කාටද ඔබ? නයිසරුපයන්ට. තිරිසන් සතුන්ට. එතකොට ඔබ එහෙනම් කැමැත්ත වැඩිපුරම තිබිලා තියෙන්නේ ඔබේ ඔබ මේ කටයුතු කොපමණ කරත් පින්නන්නේ ඔබේ හිතේ වැඩි මිඩක් තියෙන ඒවට නම් ඔබ බලාපොරොත්තු වෙන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උප්පත්ති ලබන්න සතර අපාය. මනුස්ස ලෝකේ හිටියත් කය බිඳින් මරණයෙන් පස්සේ ඔබට යන්න වෙන යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ කියන වගේ සතර අපායට යන්න වෙන්නේ. එහෙනම් දැන් ඔන්න දැන් තේරුන්නේ නැද්ද ඒක? දැන් ඔබට තරහ හිතට තරම් කවුරුහ කරපු දෙයක් අරන් බෑ හිතට තරහ සිතාවා. ඔබ ආදරෙන් වැළඳගත්තා. එයාට ඉන්න කියලා කිව්වා. දැන් හිතේ ඉන්න වාඩි වෙන්න පුටුවකුත් තිබ්බා. ගිලම්පස ටිකුත් හදලා ගෙනහල් දෙනවා බොන්න බොන්න බොන්න කියලා ද්වේෂෙත් දැන් පෝෂණය කරනවා කවුද කිව්වේ ඔයාට කොහොමද කිව්වේ කොහොමද කිව්වේ කොහොමද කිව්වේ දැන් චෙක් කරනවා චෙක් කර කර චෙක් කරමින් ඉඳපම් මං අල්ල ගන්න දෙන්නම් වැඩේ දැන් අන්න ඒකෙම දුවනවා දැන් දුව දුව දුව දුව දැන් කවුද මෝඩීක් විදිහට රඟවන දැන් ඊට පස්සේ දැන් එයාගේ තිබුණු මනුස්සකම ඒ මොහොතේ ඒ කාලය තුල දැන් එයා මනුස්ස ජීවිතයෙන් අහිමි වෙලා තිරිසන් බවක් එතනම එතනම රඟපාන්නේ තිරිසන් බවක් නේ දැන් මූණ ප්‍රියමනාප මූණ අහිමි වෙලා. දැන් ඔරවනවා රවනවා. ඔරන් ඔටන්ලා chimpanzeeලා වගේ. දැන් ඊට පස්සේ ඔන්න දැන් අතපය ඍජු කරගෙන දැන් ගහගන්න සඳුසරු වලට යනවා. දැන් හරක් ගතියක් දැන් ඉස්මතු වුණා. දැන් ඊට පස්සේ ඒ කටයුතු ටික කරලා ඊට පස්සේ අවසානයේදී ඔන්න ඉතින් කල්පනා වෙනවා. නේ? එතකොට දැන් මේ පෝෂණය කරලා ඔබ හරහා දැන් බලන්නකෝ කවුද ඊටි කරෙව්වේ? ඔබ හරිය කැමැත්තෙන් එහෙනම් බාරගත්තා කුමද්ද? ද්වේෂසිත. එහෙනම් ඒකේ විපාක කර්ම ඔබට එනවද නැද්ද? එනවමයි විපාක කර්ම. ඒ විපාක කර්ම ටික හොඳ ඒවද නරක ඒවද? නරක ඒව. එහෙනම් උප්පත්ති ලබන්නේ කොහෙද? සතර අපාය. දැන් ඕගොල්ලෝ වැඩි ඕගොල්ලෝ ගිහින් කොහෙද උපදී කියලාද හිතන්නේ දැන්? ආයිත් මනුස්ස ලෝකෙයිද? එයිද? කතා කරන්න දෙන්න උත්තර එයිද? ඒ දිවි ලෝකෙට යයිද? නෑ පිස්සුද පින්වත්නි නියමතර ගත්ත වැලිතරම් ප්‍රමාණය චුට්ටි ප්‍රමාණයයි manuss ලෝකෙන් නැවත manuss ලෝකෙට එන්නේ සියල්ලම ක්‍රෝස් කාලා යන්නේ කොහෙද සතර අපායේ බලන්නකෝ දැන් ඔබට අපි කියනවා තරහ හිතක් આવුත් අයින් කරලා මෛත්‍රිය පතුරවන්න ඒක පතුරවන්න කිව්වොත් පොඩි කාලයක් කරගෙන චුට්ටක් වෙලා ඉඳියා ඊළඟට ගිහින් වැළඳ ගන්න මොකද්ද තරහ සිතක්මයි ඒකත් එක්ක නිරන්තරයෙන් කටයුතු කරන හරිම හරිම කැමතියි පින්වත්. බලන්න පුදුම වැඩේ නෙමෙයි. ඕක තමයි මාර්යාගේ තොණ්ඩු. මාර්ය දෙනවා ඔබට හැම. මාර්ය දෙනවා ගන්න මෙන්න මේ රන් කරන්න මේ බැටන් එක ගන්න. අරගෙන රන් කරන් දුවන්න කියලා. දැන් ඕගොල්ලෝ ගන්නවා මේ द्वේෂය නැමැති පොළු කෑල්ල අරගෙන දැන් දුවනවා. ඕ ගාලේ කටයුතු කරනවා. ඔබ වැටෙන්නේ පහලටයි. කවුරුවත් විසින් කරපු දෙයක්ද? නෑ. දැන් ඔබට සිහිය තිබුණද? නෑ. අන්න සිහිය නොතිබුණු එකේ විපාක කර්මයේ පින්නන්ති. එහෙනම් ඔබට සිහිය තිබුණනම් ඔබ දැනගන්නවා මේ द्वේෂසිත මාරයෙක්ම තමයි. ඔයා ආවද මම දැන් මයිලඟට ඔයාට මෙහෙ ඉඩක් නැහැ කියලා අපේ සිතට द्वේෂසිත එන විටම දැනගත්තනම් द्वේෂසිතක් ආව කියලා දැනගත්තනම් දැකගත්තනම් ඒ මොහොතේම දේශසිත තියෙනවද? අතුරුදහම් වෙනවා. බලන කොච්චර දෙයක්ද කියලා. ඒ දැනගන්න කුමක්ද තියෙන්න ඕන? සිහිය. සිහිය නැතුනොත් ඉවරයි. නැතුව ඔබ පින්වන්දි මේ මුළු ත්‍රිපිටකයම ඔබ කොච්චර ත්‍රිපිටක සූත්‍ර දේශනා 18 18 ආසන්න ටික සේරම කටපාඩම් කර කර කර කර කර අහන්න ඔබට ඔවැනි හිතක් කන්ට්‍රෝල් කරගන්න හැකියාව නැතිුණොත් වැඩේ ඉවරයි අර 18 දාහම ඇහුව කියලා වැඩක් වෙන්නේ නෑ මේක අහන දහමක් නෙමෙයි ප්‍රායෝගික කරන දෙයක් දැන් ඔබට පින්වන්නේ ඔබේ සිතට ද්වේෂසිත ආපු මොහොත ඔබ ඒක දැනගෙන දැකගෙන මෙන්න අකුසල ධර්මයක් ආවා මේ අකුසල ධර්ම මටත් හානි යන්නටත් හානි කියලා ඒ විදිහට කල්පනා කරලා ඒක අයින් කරගන්නකොටම බලන්න කොච්චර දෙයක්ද ඇයි අකුසලයේ ප්‍රහාණය වුණා කුසලයක් උත්පාදනය වුණා කුසල් සිතක් වැඩුණේ අන්න බලන්නකෝ එතකොට ඒ නිසා ඒක හරිම වටිනවා. දැන් අපිට එහෙම ආරක්ෂා වෙන්න කියලා කවුද දැන් ඔහොම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ බලන මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා හිත රකින්න. ඔන්න බලන්න. එහෙනම් මේ හිත රකින්න වෙන්නේ පින්වත්නි ධර්මයෙන්මයි. එහෙනම් සිහිය නැමැති මුරකාරයා දැන් ඔබේ සිතේ සිහිය නැමැති මුරකාරයෙක් තියාගන්න. එයාට කන්න බොන්න දීලා හොඳට පුටුවක් දීලා එයා සිතෙන් වාඩි කරවගෙන තියන්න. තියලා ඉවරලා එයාට කියන්න ඇතුළු වෙන ඇතුළු වෙන කෙනා කුමක් කරන්නද? චෙක් කරන්න. මේ එන කෙනා මට හානියක් කරලා යන කෙනෙක්ද? සෙතක් කරලා යන කෙනෙක්ද? කියලා චෙක් කරන්න කියන්නේ. දැන් සමහර අය ඉන්නවා ආපු ගමන් LTT කාර්යය ආපුගේ ගහනවා ක්ලේමෝ එක. දෙපැත්තම විනාසයි. එහෙම නැත්නම් දැන් මුරකාරය සාමාන්‍ය සිහියෙන් හිටියොත් ද්වේෂසිතක ස්වභාවයෙන් නැතුව අනුකම්පා විදියට එනවා. අනුකම්පා විදියට ඇවිල්ලා ඒත් යට හිතේ තියෙන අරක ක්‍රියාත්මක කරනවා. හැබැයි මුරකාරයා හොඳ සිහියෙන් ඉන්නවනම් හොරා පනින්න එනවා. පනින්න එනකොට හොරා බලනවා ඊතර කට්ටිය අවදියෙන්ද ඉන්නේ අවදියෙන් ඉන්නවනම් ඒ වෙලාවේ පනින්නේ නිදියපු වෙලාවක් බලනවා. gedara නැති වෙලාවක් බලනවා. හැබැයි එහෙම නැතුව දිගටම සිහිය තියාගෙන ඉන්නවනම් මුරකාරය දැන් කල්පනා කරන හොරා හරියන්නේ යන්න ඕන ඒ ස්වභාවය වෙනස් කරගනිමි. එහෙම ගිහිල්ලා හරි විනාශයක්මයි කරන්නේ. ඒ නිසා ඔබේ හිතේ ඉඩ දෙන්න සිහියට. එතකොට අර වගේ අපි විනාශ කරන සතුරු බලසේනාව රාග, ద్వේස, ඉරිසියා, කුඩුකේඩු අනුන් නසන සිටි විලි තමන් හොවා දක්වන සිටිවිලි ඒව එනකොටම ආන්න සිහිය නැමැති මුරකාරය චෙක් කරනවා ඔයාට දැන් ඇවිත් තියෙන්නේ මාන්නයක් නේද නේ අනුන් හෙලා දකින්න ඔය ලස්සනට ඒ දකින්න ගමම තමන් හොවා දක්වනවා තමන් උඩින් තියෙන අනුන් පහත් කරනවා ඕකනම් හොඳ දෙයක් නෙමෙයි කියලා සිහිය තියෙනවා සිහිය අපිට අවබෝධයක් එනවා එතකොට අන්න බලන්න පිටන්නේ <clears throat> අපි ආරක්ෂා වෙනවා. ඔබට පින්වත්නි බුදුරජාන් වහන්සේ චිත්තානුපස සදෝසන් වා චිත්තං සදෝසං චිත්තන්ති පදාන පජානාති. බලනකො ඔබට පින්වත්නි මේ වගේ සිත හඳුනගන්න ප්‍රායෝගික වෙන්න පුළුවන් නම් එක දැන් ඔබ බෙහෙත් බොන වගේ දැන් ලෙඩක් ඇදුණා උදේට දවල්ට රැයට බෙහෙත් බොන්න දෙනවනේ නේද ඔව් ඒ වගේ දැන් ඔබත් මේකත් ගන්නකෝ අඩුම ගානේ උදේට එක සිතක් හඳුනන්න දවල්ට එක සිතක් හඳුනන්න රැයට එක සිතක ස්වභාවයක් හඳුනන්න දවසට එහෙම තුන් වාර ගානේ ටික දවසක් කරන් ගියොත් ඔබට ඒක වාර ගාන වැඩි කරගන්න පුළුවන් ඒකෙදි සියුම් මේ වල්ලන්න යන්න එපා දැන් ඔබ මේ දැනෙන දැනෙනම ස්වභාවය වෙනෝනේ කේන් තියනවා හොඳටම කේන් තියෙන වෙලාවද අන්න ඒ වෙලාවක් ගන්න ආ මට දැන් කේන්ති ආවා. එහෙනම් මම දැන් ධර්මයේ පිටුල පිහිටන්න ඕන. අන්න ඇයටත් හානි කරයි මටත් හානි කරයි. දෙයියනේ මම මෙතන මේක පිහිටුවොත් මට උපදින්න වෙන්නේ සතර අපාය කියලා. මට නම් බෑ ඔයාගේ ප්‍රශ්න වල තව කෙනෙක් අරන් බෑ වුණා නම් කියන මට බෑ ඔයාගේ ප්‍රශ්න නිසා මට බෑ සතර අපාය යන්න. කියලා අන්න හිත පිහිටෙව ටක් ගාලා අර හිත අයින් වුණා. එහෙම සිහි කරනකොටම පින්වත්නි බලන කොච්චර ධර්මයන් කොට නැගිලද කියලා. එතකොට එහෙම සිත පිහිටනකොටම ඔබ සීලය වැඩිලා ඇයි ඒ මොහොතේම द्वේෂසිත ආපු මොහොතේම द्वේෂසිත ආව කියලා දැනගන්නකොටම කය වචනේ අසම්වර වෙන්න යන තියෙන ගතිය වැඩිද අඩුද අඩුයි ඒ කියන්නේ සිල්වන්තයිද නැද්ද සිල්වන්තයි දැන් මේ මොහොතේම මේ මොහොතේම සිත එකඟ වෙලා තියෙනවා එතනම සමාධියක් තියෙන්නේ ඔබ යමක් යම් ප්‍රමාණයකට යමක් දැකලා ඒ ක්‍රියාව කරපු නිසා එතන යම් ප්‍රඥාවකුත් තියෙනවා එහෙනම් වැඩෙන්නේම පින්වත්නි සීල සමාධි ප්‍රඥා එහෙනම් ඔබට එවැනි එක සිතවිල්ලක් හරි මේ ජීවිතයේදී මේ දවසකට එවැනි සිතවිලි කිහිපයක් එකකින් හරිවත් ඔබට අධ්‍යයනය කරගන්න පුළුවන් නම් හඳුනගන්න පුළුවන් නම් අන්න බලන්නකෝ. ඒක ලොකු ධර්මතාවයක් ගොඩනැගිලා. මේවර pāli භාෂාවලින් pāli වචනවලින් වෙනත් වෙනත් වචනවලින් විවිධ විවිධ ක්‍රමවලට කියන්න පුළුවන්. දැන් ද්වේෂසිත ආවා ඊට පස්සේ ඕක උපාදාන කරගත්තා උපාදාන නිසා හටගත්තා භවය ওই විදිහට කියන්න පුළුවන් නමුත් ඔබ ඕව දැනනොගත්තර කමන්නේ වචන වශයෙන් අන්න සිදුවෙන ක්‍රියාව ওই ක්‍රියාව තුළ ඔබට ඒ ද්වේෂිත අයින් කරගන්න පුළුවන් නම් ආන්න ඉතින් ලොකු ධර්මතා ටිකක් ගොඩ නැගුණා ලොකු දහම් න්‍යායක් ගොඩ නැගුණා ඒ නිසා පින්නදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේම මේ සිත හඳුනා ගන්න. දැන් ඔබට ආපු එක සිතවිල්ලක් දැන් ඔබ කරන මොකද්ද ද්වේෂිතක් ආවේ? නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ භවයයි. ඒ හටගත්ත දේ නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ භවයයි. භවයේ සකස් කරනකොට විපාක තියෙනවා. නිසා මේ සසරෙන් දැන් බලනකෝ ඔබට ආරක්ෂාව පිණිස ඔබට රැකවරණය පිණිස ධර්මයේ විතරමයි තියෙන්නේ. වෙන ඥාති කෙනෙක්වත් කිසිඳු කෙනෙක්වත් ඔබට ආරක්ෂාව රැකවරණය පිණිසින්ට බෑ. ඒ මේ සම්මත ලෝකයේ මේ සම්මත කය අවුරුදු 60 70ක් පවතින ඕනෝකට පොඩි ආරක්ෂාවක් දෙයි. හැබැයි ඒට ආරක්ෂාවක් දුන්නත් ඕක වැටෙනවා පහලට. ලෙඩක් වැදිලා හරි හදිසි අනතුරකින් හරි ආයු කාලීවර වෙලා හරි පහලට වැටෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ දුකටපත් වෙනවමයි. හැබැයි ඔබට මේ සිත ආරක්ෂා කරන බලන්න පින්වත්නි දැන් ඔබ සතර අපායට යන්න පවත්ව ගන්න හිත වළක්වනවා ධර්මයෙන් බලන්නකො එතකොට මොන තරම් රැකවරණයක් ඔබට දීලා තියෙනවද කියලා අර එක වෙලාවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සමහර සමහර අය manuss ලෝකෙ උපදිනවලු දිව්‍ය ලෝකවල උපදිනවලු ඊට පස්සේ සතර පාය උපදිනවලු කවුද ස්වාමීනි ඒ ගෙනියන්නේ උපදින ගෙනියන්න කෙනෙක් ඉන්නේ කවුද ගෙනියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුව ඒ ගෙනියන්නේ ඕගොල්ලොන්ගේම යාළුවෝ විසින් දැන් මෙතෙන්ට මේ මෑණිවරු හරි පියවරු හරි එනකොට තව කට්ටියක් එක් කරගෙන ආවා. ඒ වගේ ඔබ සතර පායට හරි මනුස්ස ලෝකයට හරි දිව්‍ය ලෝක හරි ගෙනියන්න ඔබේ යාළු කණ්ඩායමක් වෙනවා. කවුද? ආශ්‍රව ධර්ම ආශ්‍රවයන් නිතර නිතර පුරුදු පුහුණු කරපු ආශ්‍රව ධර්ම තියෙනවා. ආන්නේ ආශ්‍රව ධර්ම වලින් ඔබ අරගෙන යනවා. ඔබ නිතර නිතර පුරුදු පුහුණු කරේ දේශ රාග මෝහ තියනා වූ අනුන් හෙලා දකින එවැනි දේවල් මනම් ඔබේ ආශ්‍රවයන් මගින් අරගෙන යනවා අන්න සතර අපායට ඊට පස්සේ හොඳ හොඳ දේවල් ඔබ පුරුදු පුහුණු කරා නම් අන්න දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට ගෙනියනවා එතකොට ඔබ ඒව ආශ්‍රවයන් කියලා දැකලා ඒව අතහැරලා මැදුම් පිළිවෙත ගමන් කරන්න ශක්තිය ලැබුණා නම් දුකටපත් වෙන්නෙත් නෑ සැපටපත් වෙන ලෝකයකට යන්නෙත් නෑ සදාතනික සැප තියෙන නිවනම සාත් කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා එහෙනම් පින්වත්නි කල්පනා කරන්න අපි මේ එක එක විවිධ විවිධ සූත්‍ර දේශනා එක එක දේවල් අහන්න හැබැයි මොන දේ ඇහුවත් වැඩක් නෑ ඔබේ සිත තුළ මේ සකස් වෙන මේ චෛතසික ධර්මයන් හඳුනා ගන්න ඔබ අපොහසත් නම් මොන තරම් බන ඇහුවත් ප්‍රයෝජනයක් නැති වෙයි ඔබට ද්වේෂිතක් ආපු වෙලාවක හඳුනන්න බැරි නම් ඉරිසියා හිතක් ආපු වෙලාවක් හඳුනන්න බැරි නම් කුඩුකේඩු හිතක් ආපු වෙලාවක් හඳුනන්න බැරි නම් අනුන් හෙලා දකින හිතක් හඳුනන්න බැරි නම් ඒක හඳුනගන්න බැරි වුණොත් ආන්න වැඩේ ඉවරයි. ඔබට ඒක හඳුනගෙන ඒක අයින් කරගන්න පුළුවන් වුණා නම් අන්න බලන්නකෝ කෙලෙස්මයි දුරු වෙන්නේ. එනිසා අන්න බලන්නකෝ ඕනේ දෙයක් ඕනේ රැකවරණයක් අපිට උදා කරලා දෙන්නේ මහත් අනුකම්පාවෙන් යුක්තවම කවුද බුදුරජාණන් වහන්සේ එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපිට තියෙනවා එහෙනම් මොකද්ද පැහැදීමක් උන්වහන්සේ නේද අපි සතර පාට යන්න තියෙන එකෙන් වළක්වන්න අපිට ආරක්ෂාව දෙන්නේ වෙන කාටවත් බෑ පින්වත්නි. එතකොට එහෙනම් අන්න උන්වහන්සේ කිරේ පැහැදීම ඇති වෙනවා. එහෙනම් මේ පැහැදීම එතන ඇතුළු ගමම්ම අපි එතනින් දැකලා දෙන්නේ ධර්මයෙන්. අන්න ධර්මයේ කිරේ අපේ පැහැදීම ඇති වෙනවා. ඒක ක්‍රියාත්මක කරන මහා සංඝරත්නය ඉන්නවා සංඝරත්නය කිරේ පැහැදීම ඇති වෙනවා. අන්න එහෙනම් පින්වත්නි මෙවැනි විදිහට යථාර්ථය අවබෝධයක් එනකොට තමයි අපිට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඔබ තුල ගොඩ නැගෙන්නේ අමූලිකා ශ්‍රද්ධාවක්. ඔය පාවි පාවි අර මෙහි යන මල කඳන් වල තියෙන ඒවා වගේ. ඇයි මොකක් හරි පොඩ්ඩක් කියනකොට සතුටුයි. අනිත් පැත්තට එහෙම වෙනකොට ආයිත් අසතුටුයි. නැතුව පින මේ ඔබට සැබවින්ම ආරක්ෂාව රැකවරණය පිහිට සරණ පිනිස බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නය පවතිනවා කියලා දැනදක ගත්තොත් ඔබ ඒ තුනුරුවන් කෙරෙහි පුදුම හිතේ රැකවරණයක් තියෙනවා. ඇයි අපිට රැකවරණේ දෙන්නේ එතනින්නේ? සතර අපායට වැටිලා දුක් විඳින්න තියෙන එකෙන් රකින්නේ ධර්මයෙන්. ඒ වගේම සියලු දුක් ප්‍රහාණය කරලා නිවනින් සැනසෙන්න අපිට ආරක්ෂාව දෙන්නේ ධර්මයයි. අන්න බලන්න. ඒ ධර්මයේ ලෝකෙට සොයාගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. අන්න බලන්න අපිට ශ්‍රද්ධාව පිහිට නැහැටි. එහෙම වෙනකොට සැබවින්ම ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙම නැත්නම් පින්නන්නේ අර අහපු කියපු දේවල් නිසා ඇති වෙන මූලිකා දෙයක් තියෙනවා. ඒක පොඩ පොඩ එහා මෙහා වෙන්නේ පුළුවන්. ඒ නිසා එහෙනම් ඔබ කල්පනා කරන්න පින්වන්දි මේ මනුෂ්‍ය ජීවිතය හරිම වටිනවා. ප්‍රයෝජනවත් මනුෂ්‍ය ජීවිතයක්. හැබැයි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයි කියන එක නම් ඒතරම් උදාරුවට හිතාගන්න එපා. අතිශයින් දුර්ලභයි. ඇයි අපි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන වැඩපිළිවෙලක නෙමෙයි යන්නේ? ඒක නසන වැඩපිළිවෙලක. ලබන වැඩපිළිවෙලේ යන්නේ ඊටම සුළු කාලයයි. පුංචි කාලයක් විතරයි යන්නේ. අනිත් සියල්ලම යන්නේ අනිත් පැත්ත. ඒ නිසා ඔබට පුළුවන් නම් ওই සියලුම කටයුතු වලට වඩා මූලික තැන දෙන්න ඕන මනුස්සකම රැක ගන්න. ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්න. ඒකට තමයි පුංචි අවුරුදු 70ක් වගේ කාලයක් පුංචි කාලයන්නේ ඒ කාලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒකට. එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තිබුණොත් ඔබට සසරෙන් එතර වෙනවා කියන එක බොහෝ ඈතක නොවෙන්න පුළුවන්. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ හිස ගිනිගත් කෙනා ගින්න නිවන් උත්සාහ කරන වගේම කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස කටයුතු කරන්න ඕනේ මේ වෙන වෙන කතන්දර නෙමෙයි චතුරාර්ය සත්‍යයමයි දුක දුක ඇතිවීම දුක නැති කිරීම දුක නැති කරන්නා වූ මඟ කුමක්ද කියලා මේන්න මේ සතර පොලේ සිව් පොලේ දැන දැක ගැනීම තියෙන්නම ඕන. එහෙම වුණොත් ඔබට මින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්න මේ සම්බන්ධුණු හැම කෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදෙනවා. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ නුගේගොඩ නුගේගොඩ චපල්පාර අංක 31 නිවසේ දයා චන්ද්‍රසිරි ජයනෙත්ති මහතා එක් අරමුණක් එක් දායකත්වයක් දරනවා ඒ වගේම එච් විමල් පෙරේරා නුගේගොඩ අරින්ද සේනාරත්න නුවරඑළිය පූර්ණ දසනායක නාරාහිම්පිට සුනිල් පෙරේරා මිල්ඩ මිල්ඩ ප්‍රදේශ නුගේගොඩ ඇතුළු සියලු හිත මිත්‍රාදීන්ට අකල් මරණයකට පත් නොවේවා කියලා මේ මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදනයි. ඒ වගේම ජීවත්ව සිටින සියලු හිත මිත්‍රාදීන්ටද ඥාති සමූහයාටද මේ පින් ඒකාකාර ලෙස අනුමෝදන් වේවා කියලා සාදුනාදය දෙනවා. දෙවෙනි දායකත්වය දන්නවා මාළඹේ සුසිතපුර අංක 852න් 38B නිවසේ පදිංචි කුසුමා අත්නායක ඇතුළු පවුලේ සැම විසින් අරමුණු වෙලා තියෙනවා KG සංගදාස වසරකට පෙර මිය ගිහින් තියෙනවා ස්වයංපුරුෂයා ඇතුළු ඒ පවුලේ මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාත දෙන ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් උත් ඒගොල්ලෝ අරමුණු කරනවා ඒ වගේම තව දායකත්වයක් දරනවා නුවර හන්තාන තපෝද්‍රාරාම පාරේ රිච්මන්ඩ් හිල්ලි අංක 1 යන නිවසේ පදිංචි අයිරංගනී මහදිවුල් වැව විසින් දායකත්වය දරනවා ඒ අරමුණු වෙලා තින්නේ මිය පරලෝක සිටින එස්.එච්. මහදිවුල් මහතා පියා UM මහදිවුල් පැවමිය ඒ මව ඒ අම්මා තාත්තා මිය පරලෝ ගිහින් ඒගොල්ලොන්ට පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් ඒ ඇත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදෙන මලනුවන් සරත් මහදිවුල්වව චන්ද්‍ර චන්ද්‍ර රණරාන් මහත්මයාට සිත් පැතීම පිණිසත් මේක අරමුණක් කරගෙන තියෙනවා. ඒ ඇත්තන් විසින් ඒ වගේම තව දායකත්වයක් තියෙනවා ලාලිත අජන්ත චන්දන ප්‍රියන්ත සහ තක්සිලාම්මිය දිල්ගහවත්ත මුල්ලේ රියාව නවනගරයේ ඒ පින්වත් පිරිස දායකත්වයේ දරන විශේෂ අරමුණු වෙලා තියෙන්නේ එගොඩවත් ආරච්චිගේ දුන් විජේසේන පියාණන් මිය පරලෝ ගිහිල්ලා වසර 26ක් වෙනවා එච් මාටින් පෙරේරා මෙයාට සහ සාන්ත මහතාගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් ඒ අත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාධනාවදයක් දෙන්න. KKD දයා එගොඩවත්ත මෑණියන්ට සෙත් පැතීමත් ඥාතින්ට පවුලේ සැමට දූ පුතුන්ට දීර්ඝායසුව පැතීමත් අරිය වංශ සරත් අබේතිස්ස යන අයට සෙත් පැතීමත් විශේෂ අරමුණු වෙලා තියෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා පන්නේ පිටියේ කොට්ටාව රුක්මලේ පාරේ අංක 945න් 4 නිවසේ පදිංචි TMN කුමාරි මහත්මිය සහ කිත්සිරි පෙරේරා ඇතුළු දූ දරුවන් විසින් දායකත්වයෙන් දරනවා විශේෂ අරමුණු වෙලා තියෙන්නේ කුරුණෑගල වලස්ගුණ පදිංචිව සිට වසර 9කට පෙර මීගිය TMK තෙන්න කෝන් පියාණන්ට සහ කොට්ටාවේ පදිංචිව සිට වසර 21කට පෙර මියගිය ධර්මදාස පෙරේරා පියාණන් ඇතුළු මියගිය සියලු දෙපාර්ශ්වයේ ඥාතීන්ටත් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති WF පෙරේරා මහතා මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන තියෙනවා. ඒ සියලු මියගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදය දෙන්න. ඒ වගේම මෑණියන් දෙපළට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමක් තියෙනවා. ඒ ඇත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදය දෙනවා. ඒ වගේම අනුරාධපුර සාලේපුර විසු නැසීගේ එස්.එච්. මහදේවුල්ලව මහතා සහ එම මෑණියන්ට පින් පිනිස එය දායකත්වය දරනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනාව සඳහා දායකත්වය දරූ සියලු පින්වතුන් නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ සියලු දෙනාටත් ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා කියලා සම්බන්ධන ඔබ අප හැමතිනාටත් සියලු පින් කැමති විදේවතා හොඳ මේ පින් අනුමෝදන් වේවා ඔබ අප හැමදිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත්වුවේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සුවහසක් පුහුදුන් සිත් සතන් අමා සදහම් ඔසුවෙන් සුවපත් කරමින් මේ කරනු ලබන උතුම් මෙහෙවරම දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පාරමී බවට පත් වේවායි අප සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු Sadhu, sadhu, sadhu.